අවසරයි සීල දිනාටම තෙරුවන් සරණයි අපි මේ අවසරුවේ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකදී අපි පැයක පමණ කාලයක් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා ඒකට කාගේ සූදානමක් වශයෙන් ලෑස්තිමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න තියෙනවා මම ඒකෙන් පටන් අර ගන්නවා ඒ අතරමැද කාට හරි අතරමැදදී කතා කරන්න සාකච්ඡා කරන්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරනවා ඉල්ලනවා කරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැනගෙන ඇති පරිදි බුද්ධානුස්සතිය ආනාපානසති භාවනාදී ඇතිවන බාධා සඳහා සමත උපක්‍රමයක් වශයෙන් යොදාගත හැකිය. අද ධර්මදේශනාවේ විස්තර කළේ මේ වේද යන්න පහදා දෙනු මැනවි. මේක ඇත්තටම මේ ආරක්ෂක භාවනාවක් වශයෙන් කරනකොට බුද්ධානුස්සතිය සමත උපක්‍රමයක් විදිහට දෙන්නේ. ඒක ආනාපාන සතිය වගේ භාවනාවක් කරනකොට හිතේ වෙහෙස ගතියක් හති වැටෙනවා වගේ ඒ වගේ වෙනකොට බුද්ධහනුසතිය වඩන්න කියලා කියන සම්පහන්සන කෘත්‍ය සඳහා නැවත හිත අලුත් කරියා කරගන්න. හිත මේ උනන්දුවක් ඇති කරගන්න බුද්ධහනුසතිය වඩන්නේ කියලා කියනවා. ඒ වගේම භාවනා කරගෙන යනකොට බය ඇති වෙන වෙලාවල් එනවා. විශේෂයෙන්ම ඉස්සල්ලාම කායනුපස්සනාවේදී හොඳට සාන්ත වේගන යනකොට සමානලට බය ඇති වෙනවා. බය කියලා කියන්නේ මේ අසරණ ගතියක්. මම මේ යන පාර හරිද වැරදිද අනම්මනම් කියලා. අන්න ඒ වගේ වෙනකොට බුද්ධානුස්සතිය වඩනකොට කල්පනා වෙනවා මේ වගේ ගුරුවරයෙක් ඉඳලා ස්ථාන ඉඳලා අපි මේව බය වුණාට සරුවචන් වහන්සේ භාවනා කරන කිසි ගුරුවරයෙක් නැහැ අමු කැලේ උපස්ථායකයෙක් නැහැ ඒ ඔක්කොම ඉඳදී කොහොමනම් මේ සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න නැද්ද කියලා හිතනකොට Tamanne හිතනවා මේ මොකක්වත් නිසා නෙවෙයි මේ මේ කයට සහ ජීවිතයට තියෙන ආශාව නෙමෙයි. ඒක නෙමෙයි බය වෙන්නේ. නමුත් ਸਰවඥාන්සේ අදහගෙන යනවනම් කා ජීවිත নিরপেক্ষ වුණත් මේ වගේ වටිනා අවස්ථාවක් අපිට ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට ගියේ නැත්නම් වෙන්නේ මොකද්ද? ආය හොද හොද මණ්ඩේ දාන එකයි වෙන්නේ කියලා ධෛර්යය කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා බුද්ධානුස්සති භාවනා උපක්‍රම තුනකට කියලා දෙන්න පුළුවන්. එකක් තමයි මේ සුතමේ ඥාන වශයෙන් නැත්නම් කාම අවශ්‍ය කුසල් වශයෙන් දෙක තමයි රූපාවචර ධ්‍යාන වශයෙන් උපචාර සමාධි දක්වා යන්න පුළුවන්. ඒ ක්‍රමයෙන් තමයි අපි උදේවරුේ සාකච්ඡා කරේ. තුන්වෙනි එක තමයි විපස්සනාවක් වඩනකොට ඇතිවෙන ඒ බය නිබ්බිදා නිබ්බිදා ගැන සර්වඥාන්සේ කෙලින්ම ඒක අනුමත කරලා කියනවා ඒකෝ ධම්මෝ භික්කවේ ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය සංවත්තති කතමාච ඒක ධර්මෝ බුද්ධානුස්සති. මානි බුද්ධානුස්සති භාවනා එක ධර්මයක් තියෙනවා. ඒකාන්තයෙන්ම නිබ්බිදා ඥානයට උදව් කරනවා නිරෝධේ විමුක්තිය පිණිස උදව් වෙන මොකද්ද බුද්ධානුස්සතිය. අපිට නිරෝධ නිබ්බිදා කියලා කියන්නේ රස නැතුව යන භාවනා නීරස වෙනවා ඒකාකාරී වෙනවා කම්මැලි වෙනවා උන්නෝක පස්සේ කරන්න පුළුවන් කියලා හිතනවා. අන්නේ හිතන කොටත් බුද්ධානුස්සතිය වඩනකොට තේරෙනවා මේක තමයි සංසාරෙත් නම් තියෙන ආසාව පහළ වෙන එක මේ නිවනදී වෙන්නේ එපාව පහළ වෙන එක මේ එපාව පහළ වීම නිවන් මාර්ගය අද්දෝ මේකද බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ කියලා අර බුදුබණ බුදුගුණ මෙනෙහි කරපෙන්නාට වෙලාවට කම්මැලි වෙලා නැගිටලා යන වෙලාවට බුදුගුණයක් මෙනෙහි වුණොත් නිබ්බිදා වෙනකොට නිබ්බිදාට ද්වේෂ කරන වෙනකොට නිබ්බිදාට පසු ගන්න වෙනකොට මේක ආභරණයක් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ඒක නිසා නිබ්බිදාව තියෙන අවස්ථාවලදී බුදු බුදුගුණ භාවනාව සම්ප්‍රාංශන කෘත්‍ය බය නිබ්බිදාව ඒ වගේ වෙලාවල් වල උදව් කරනවා බුද්ධානුස්සතිය. එනිසා මේ බුද්ධානුස්සතියේ විවිධ කෘත්‍ය තියෙනවා. විවිධ කෘත්‍ය ඒ නිසා තමන් භාවනා කරනකොට තමන්ට වැටහෙනවා මන්ට මේ ඉදිරියට යන්න බැරි කෝ බය පහළ වෙනවා. එහෙම නැත්නම් මගදී හති වැටලා එපා වෙනවා. එහෙම නැත්නම් නීරසකම පහළ වෙනවා. අන්නේ වෙලාවල් වලට වඩලද බුද්ධානුස්සතිය දීක දානකොට ඒ ප්‍රශ්නෙට උත්තරය එතනින්ම සම්බන්ධ වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඉරියාවට හිත යොමු කිරීම, වම දකුණ මෙනෙහි කිරීම, ඊට පසුව පායට හිත යොමු කරන විට කොසවන, ගෙන යන, තබන අවස්ථාදී බාරගති, හැල්ලු ගති, තදවීම, රිදීම වැනි දැනීම්. සමූහයක්ම ඇති වෙන නැති වෙන බව දැනීම මේවා මෙනෙහි කිරීම සුදුසුදයි පහදා දෙනමින් කරුණා නිලා සිටිමි මේකෙදී කමඨහං සුද්ධ කිරීමක් වශයෙන් කියනවා කියන්න තියෙන්නේ වම දකුණ වශයෙන් මෙනෙහි කරන වෙලාව හෝ ආස්වාද ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරන වෙලාව හෝ උදරේ පිම්බීම හැකිලිම වශයෙන් මෙනෙහි කරන වෙලාවේදී අපි මෙනෙහි කරන්නේ සම්මුතියක්. සම්මුතිය කියලා කියන්නේ වම් පාය දකුණු පාය ආස්වාද ප්‍රස්වාස පිම්බීම හැකිලිම. නමුත් ඒක සම්මුතියේ විඳගෙන ධාතු ගුණ මත වෙනෝනේ තද වෙනවා උණුසුම් වෙනවා කම්පන වෙනවා රත් වෙනවා කියලා එව්ව එක එකක් මෙනේ කරන්නේ එව්ව දකින්න ඇරලා වමේනම් වම වශයෙන් තමයි මෙනේ කරන්නේ ඔසෝනනම් ඔසෝනා කියලා සම්මුතිය මෙනේ කරනකොට දැනෙන තාක් ඒ සම්මුති විඳගෙන දැනෙන තද වෙන හිද වෙන උණුසුම් සිසිල් ගති ධාතු ගුණ මත වෙනවනේ එව්ව දකින්න විතර මෙනේ කරන්නේ මොකද ඒව දැකලා මෙනේ කළා ඉවර කරන්න බැරි තරම් තොගයක් එනවා ඒ වෙනුවට සියල්ල සමූහයක් වශයෙන් ඔසවනවා කියලා මෙනෙහි සියල්ල සමූහයක් වශයෙන් යවනවා කියලා මෙනෙහි කරනවා, තබනවා කියලා මෙනෙහි කරනවා. ඒකට හුඟක් වෙලා නිදර්ශනයකට කියන්නේ භාවනා ඉවර වෙලා අපි නැගිටින වෙලාවේ සතිමත් වෙන්න ඕන කියලා හිතුවොත් පරියන්කේ නැගිටිනකොට අත දිගාරනවා පය දිගාරනවා කොන්ද නමනවා ගොඩාක් වැඩ යනවා එකක්වත් මෙනෙහි කරන්න නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා කියලා පොදු වචනේ විතරයි මෙනෙහි කරන්නේ. හරි ඌ ඒව මෙනෙහි කරන්න ගත්තොත් කෙලවර කරන්න බෑ. ඒවා නිකන් පරමාර්ථ පැත්තටයි බර මෙනෙහි කිරීම යන්නේ හැම වෙලාවෙම සම්මුතිය අනුව තමයි. ඒක නිසා පෞද්ගලික ලක්ෂණ මෙනෙහි වෙන. පෞද්ගලික ලක්ෂණ කියන්නේ පින් බීමෙන් හැකිලිම වෙන් කිරන. වමෙන් දකුණ වෙන් කරන හැටි. ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන හැටි. ඉඳ ගන්නවයි නැගිටින හැටි වෙන් කරන හැටි කියන ඒ කෘත්‍ය වෙන් කරන. ඒක ඇතුලේ තියෙන මේ පරමාර්ථ ලක්ෂණ පොදු ලක්ෂණ දැනෙන් දරන විතරයි. ඒක එක එකක් මෙනෙහි කරන්න යන්නේ මෙනෙහි කිරුවොත් ඒ වර තොග වශයෙන් පහළ වීම බාධා වෙන්න ඉඩ තියෙනවා. ඒකේ ගැම්ම කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක මෙනෙහි කරන්නේ කොහමද මේ ප්‍රශ්නේ බොහොම හොඳ මේ තේරුමක් ඇති ප්‍රශ්නයක් තාක්ෂණික ප්‍රශ්නයක්. ඒක නිසා මම මතක තියාගන්න මෙනෙහි කිරීම කරන්නේ මෙනෙහි කිරීමේ ලාභ ඇති තාක්කල් විතරයි මෙනෙහි කිරීම සඳහා මෙනෙහි කිරීම කරන්න ඕනේ නෑ. ඉන් එහාට වැඩේ වෙන්න ගන්න එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ ආශිවිශෝපම සූත්‍රයේ සර්පයන් හතර දෙනා පටවියාපෝ තේජෝ වායෝ ධාතුන් අතහැර පලා යන ලෙසත් කන්ද පරිච්ඡේදී මෛත්‍රී වල ලෙසත් සඳහන් වේ. කන්ද පරිච්ඡේදී සඳහන් වන්නේද පටවියාදී ධාතුන්මද පැහැදිලි කර දෙන සීක්වා මේ විදිහට බලනකොට ඇත්තටම මේ ශාසනයේ අපි ඉගෙන ගන්න ප්‍රතිපදාවේ මේ සීල සමාධි ප්‍රඥා වශයෙන් පරිණාමයක් සිද්ධ වෙනවා. පරිණාමයක් වෙනකොට සන්දර්භයක් සංසිද්ධියක් පුද්ගලයේ දෙයක් දියා සීල ශික්ෂාවෙන් බලනට වඩා වෙනස්කා කල්පයක් තමයි සමාධි ශික්ෂාවේ පෙන්වන්නේ ඊටත් වඩා වෙනස්කා කල්පයක් තමයි විපස්සනාදී ප්‍රඥා ශික්ෂාදී පෙන්වන්නේ ඒක පරිවර්තනය වීම තමයි සිදු වෙන්නේ ඒ නිසා මේ ධාතු දිහා මේ නගන ප්‍රශ්නේදී තේරෙන්නේ ධාතු දිහා අපේ හතරමහා ධාතුන් හැදිච්ච මේ ශරීරයට අපි මෛත්‍රී කරන වෙලාවක වාඩි වෙලා මම සුවපත් වෙනවා. විපස්සනා කරනකොට මේ ධාතුන් තමයි සංසාරයට බඳින්නේ කියලා ඒකෙන් ප්‍රහාණය පිණිස කටයුතු. එතකොට වේලාවක ආදරය කරන වේලාවක තරහ වෙනවා වගේ එකක් පේනවා. ඒක වෙන්නේ ඇති මේ ප්‍රශ්නේ මුල මේක සාධාරණ. ඒකට සරුවචනanse දීලා තියෙන උත්තරේ තමයි හැව අහලනවයි කියන්නේ. සතෙක් මේ පරණ හැව දිරාගෙන යනකොට අලුතෙන් එන හැවේ නාමයෙන් අලුතෙන් හැවට ඉඳ තියලා පරණ හැව හලනවා. හලනකොට අලුත් හැවට ප්‍රේම කරනවා පරණ හැව අතාරිනවා. නමුත් අලුත් හැව පාවිච්චි කරන්න කරන්න යනකොට ඒක දිරුවට පස්සේ ඒකත් අතාරින්න වෙනවා. ඊගාව හැව ගන්න. ඒ නිසා එනකොට මතුවෙනකොට ඒ හැවට ප්‍රේම කරාට ටික වෙලාවකින් ඒක අතාරින්න වෙනකොට අතාරින්න ඕන. මම මෙච්චර කල් ප්‍රේම කරපු හැව නේද කියලා ඒක අල්ලගෙන ඉඳලා බෑ. හැලෙන වෙලාවේ හලන්න. ඒ වගේම ඔය මේ කිරි දත් එනකොට නෑ දත් එනකොට කිරි දත් හැලෙනවා. එතකොට අපි කිරිදත් වලට යnderලා අර ස්ථිර දත්තට එන ඊට පස්සේ ඒක කුණු වෙලා තියෙනකොට ඒක මහලන්න බෑ ඒක පස්සේ ගත්ත එක හොඳ එක කියලා කියන්නේ කියට හරියන්නේ ඒක ඒකට ඒක ගලවා ගන්න. මේ වගේ දෙයක් දිහා ආකල්පමය වශයෙන් වෙනසක් තමයි මේ පරිණාමයේදී සිද්ධ වෙන්නේ. භාවනාදී සිද්ධ වෙන්නේ. ඒක නිසා මේක ළඟ ළඟ වෙනකොට දරා ගන්න බැරි කට්ටක්. නමුත් භාවනා කරනවා කියලා කියන්නේ ඒවා කොච්චර ඉක්මනින් ඒක පිළිබඳ ආකල්ප වෙනස් වුණත් ඒක දරන්න මගේ හිතට පුළුවන් කියලා ආත්ම ශක්තිය කරන් දෙන එක නිසා පටවියාපෝ තේජෝ වර එක ප්‍රේම කරනවා වර එක අයින් කරනවා මේක සඳහා බටහිර ලෝකයේ මේ මේ මේ අදහස ඇති කිරීම සඳහා කියලා තියෙනවා uh, before everything you have to be somebody then only you can become a nobody ඉස්සෙල්ලා කවුරු හරි කෙනෙක් ඇති කරගෙන ඉන්න ඕනේ ඊට පස්සේ තමයි එමිනේ නැතිකම ඇති කිරීමක් ඇති වෙනවා සීලේදී සමාධිය. ඒ ඇති කරපු එක විනාශ කරනවා ප්‍රඥා. හොද හොද මල ඇද ඇද ගහනවා කියලා කියන්නේ. වැටෙනකොට ආයෙ උස්සලා අරගෙන ගහනවා. ආයෙ ආයෙ දැස උස්සලා අරගෙන ගහනවා. ගහලා ඉවර වෙනකම් ගහන්න ඕන නොකවුට් ෂොට් එකට තමයි මාර්ග ඥානය කියලා කියන්නේ. මාර්ග ඥානදි ගහනවා 10ට ගණන් කරන කරන නැගිටින වැටුකම් ගන්න. නැති වෙලාවේ නැගිටුණාට දෙන්නේ නැහැ. වෙලා නිසා ඌ අතින් ඇද අරගෙන ගන්න. ගහලා ගහලා එම්බත් කළා නොකවුට් එක දෙන එක තමයි මේ මොකේද මේ මාර්ග ඥානය කියලා කියන්නේ. එතකොට අර නැගිටලා ගන්න ආදරයට නෙමෙයි. හොම්බර දෙයක් ගහලා ආයෙ වටන්න ගන්න. ඒ වගේ එන්නේ ඔක්කොටම එන්න ඇරලා එනේන එක දිහා විපස්සනා බලන්නේ. ඒ නිසා මේක ටිකක් මොකක්ද කියන්නේ? හරි රැඩිකල්. මේ වැඩ පිළිවෙල විපස්සනාට ගියාට පස්සේ සමත ඉවර වෙනකම්ම හරීම සම්ප්‍රදාන කුලයි ආගමන කුලයි ක්‍රමිකයි. විපස්සනාට ගිය ගමන් ඒක පිළිබඳ පුදුම විප්ලවීය ස්වරූපයක් රැඩිකල් ගතියක් තියෙනවා. ඒක තමයි ඔය යෝනිසෝමනස්කාරය කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ බණ දේශනා කරන ක්‍රම හතර වර්ගයේ නැවතත් පහදා දෙන මේකට ඇත්තටම බණ දේශනා කරන ක්‍රම හතර නෙවෙයි මේ නම වශයෙන් දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක් නොදන්න කෙනෙක් Taman ළඟට ආවට පස්සේ ඒ මනුස්සයාට sannivedanaya කරනකොට පියවර හතරකට සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියන සන්දස්සනීය කියලා කියන්නේ ඒ පුද්ගලයා දැනට ඉන්න තැන සර්සනය කරලා පෙන්වන. සංසාර ගමනේ ඔබ දැන් මෙතනයි ඉන්නේ කියලා. දැන් බුදුන් ඉදිරිපිට ඉන්නේ. ඊට පස්සේ සමාදම් කරනවා ඒක සමාදම් වෙන්නේ නැතුව Taman විශ්ීමේක අගය කරන්නේ නැතුව ඉස්සරහට ගමනක් නැහැ. ඒ කියන්නේ මේ හැකි සංඥාවක් ඇති. ඊට පස්සේ සමුත්තේජේසි කියනවා මෙතන හිටියට මෙතෙන්ද යන්න ඕන. මේ ටික දක්වා සංවේග පාල කරගෙන අනිකුත් වැඩ සංවිධානය කරගන්න කියලා සමුත්තේජනය කළා. ඊට ඒක යෑම සඳහා අවශ්‍ය කරන ධෛර්යය දීමක් වශයෙන් සම්පහන්සේති කියලා කියන්නේ නිකන් පිටට දක්තු කරලා කියනවා. මේ ඉස්සලා ගිය ඔක්කොමත් ඔහම තමයි ගියේ හිත වට ගන්න එපා. පුළුවන් පින තියෙනවා බය වෙන්න එපා කියලා උනන්දු කරනවා. ඒ ක්‍රම හතර සූත්‍ර පහක හයක වගේ සඳහන් වෙනවා. මේ මේකට ඉතාමත්ම අකමැති කෙනා මායාවේ සිට තමයි පෙන්ලා දෙන්නේ. මායා දැනගත්තොත් බුදුරජාණන් වහන්සේ මේ ක්‍රම හතරට කාටද උපදෙස් දෙනවා කොහොම හරි ඇවිල්ලා අතරමඟට ඇවිල්ලා බාධා කරන්න උත්සාහ කරපු අවස්ථාවල් තියෙනවා. නිසා මාර සංයුත්තේ කියවොත් මේක මේ සඳහන් වෙලා තියෙනක බලන්න පුළුවන්. කරුතර ස්වාමීන් වහන්සේ භාවනා සඳහා ඊට මෑතකදී යොමු වෙමි. පැනනගින ගැටළු ඊට බොළඳ ඒවා විය හැක. ඒ පිළිබඳව සමකින් සමාව ආයදිමි අනුකම්පා කර පිළිතුරු ලබා දෙන්නේ නම් භාවනා ඉදිරියට ගෙන යාමට මහත් සුකලක් වේ සිටුමි. භාවනා කරගෙන යනට ශරීරයේ වේදනා ඇති වෙන අවස්ථාවේදී ඉරියව් වෙනස් කර ශරීරය සකසා ගැනීම සුදුසුද? ඒ විදිහට ඉරියව් වෙනස් කිරීම ඒකායන ක්‍රමයේ වශයෙන් සලකන්න එපා. පුළුවන් තරම් බලන්න සාමාන්‍ය දැරිය හැකි වේදනා තියෙද්දි මූල කර්මස්ථානයේ පවතින පුළුවන් නම් පුළුවන් තරම් වේදනාවල ශරීරයට ඒක දරා ගන්නදලා අනපරිදි කියන්නේ. මූල කර්මත්තන දිගේ යන්න. ඉබ්බි මැකිල මරි ආනපාන හරි සක්මනාරි. යම් වෙලාවකට නොදරිය හැකිනම් ඒ නොසලකා නොහැදිය හැකි නොදරිය හැකිනම් විතර වේදනාව නොදරන පමණින් ඉරියව වෙනස් කරන්නේ නැතුව ඒකත් එක්ක ගනුදෙනුවකට යන්න ඕනේ කොම්ප්‍රොමයිස් එකට යන්න ඕනේ මම දැන් මේ කකුල වෙනස් කරනවා වෙනස් කරුවාට පස්සේ මම නැවතත් ආනාපානෙට යන්න කියලා ඒ ඇඟ යෝජනා කරන දේ පය වෙනස් කිරීමෙන් හෝ ඒ තදබදේ බුරුල් කරලා නැවතත් මූල කර්මත්තන යන්න පුළුවන් නම් ඒ වෙනස් කිරීමෙන් යම් ලාභයක් තියෙනවා. ඊට පස්සේ ආය මූල කර්මත්තානේ විනාඩි ගාණක් යෑමෙන් මේ ඵල ප්‍රයෝජනයක් ලැබෙනවා. එහෙම නැතු එන්න පමණින්ම වෙනස් කරන්න යන්නත් එපා. මම කවදාකවත් මොන විදිහකට කියා වෙනස් කරන්න නැහැ කියලා දැඩි මතධාරී වෙන්නත් එපා. අවස්ථාවේ හැටියට ඒකට ලේසිම ක්‍රමේ තමයි අවංකව හිතට අහන්න ඕනේ මේක දැරිය හැකිද නැද්ද කියන. දරන්න පුළුවන් නම් අනපාණ්ඩ දාන්න. දරන්න බැරි නම් විතරක් ඒකට පිළියමක් කරනවා. ඒක කියන්නේ නිකන් මේ අම්මා නැති වෙලාවේ බබා අඬනකොට සූප්පුව දෙනවනේ. බබා අඬනකොට සූප්පුව දෙන්න. තාත්තා ළඟ කිරි නැහනේ. අම්මා එනකන් පරක්කු කරන්න කරන වැඩි වගේ තමයි කකුල එහාට කරන එක. එහාට කෙරුවට සනීප වෙන්නේ නැහැ. එයා තව ටිකකින් ආයෝග වේදනාව වෙනවා. නමුත් කියන්නේ මම වෙනස් කරනවා වෙනස් කරන්නේ මොකටද මට ආනාපානට යෑමේ ප්‍රයෝජනෙ පිණිසයි කියලා හිත අදිස්ථාන කරගෙන කරලා දෙතුන් සැරයක් කරුවට ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඉරියව් වෙනස් කරන කරන වෙලාවේ නැවත ආනාපානට යොදවලා වාසිය ගන්න දැනගන්න. මේට අමතරව කියනවා මේ ප්‍රශ්නේ නගලා නැහැ නමුත් දැනගැනීම පිණිස කියනවනම් වේදනාවට හිත යොදලා වේදනාව මෙනෙහි කරලා බලන්න. ආනාපානෙ කියන්න බෑ. මේක බරපතලයි. හිතම කකුල රිදෙනවයි කියලා ඒ වෙලාවේ ආනපනිය හිත පැත්තකට ගලවලා අරමුණේම හිත තියලා මේක වේදනාවක් වශයෙන් එහෙම වේදනාවේ ස්වභාව ලක්ෂණ බලන්න කියනවා මේක කපනවා වාගේද කොටනවා වාගේද අනිනවා වාගේද පුච්චනවා වාගේද මිරිකනවා වාගේද කියලා මේ වේදනාවේ ස්වરૂප තියෙනවා ප්‍රබහ ස්වභාව ලක්ෂණ ඒව මෙනෙහි කරන්න වේදනාව වේදනාව මෙනෙහි කරනකොට ඇහුම් කන්දන ගතියක් තියෙනවා වේදනාවට හිත යන ගතියක් තියෙනවා නම් එසේ නමුත් වේදනාව වැඩි වෙනවා නම් ළඟ ළඟ ළඟලක මෙනෙහි කරන්න කියනවා වේදනයි වේදනයි වේදනයි වේදනයි වේදනයි වේදනයි කියලා වේගෙන් මෙනෙහි කරන යනකොට සමහරලාට අඩු වෙන්න ඉඩ තියෙනවා නැත්නම් ඇඟ තද වෙනවා. ඇඟ නිකන් සම්පූර්ණ දඬු වෙන්න පටන් ගන්නවා. එතකොට තේරෙනවා අර ඇතුලේ වැඩ කරන පටිඝානුසය, द्वේෂය මුළු ඇඟයි හිතයි තද කරනවා. එතකොට තමයි තේරෙනවා නිකන් දඬු කඳේ ගැහුවා වගේ හිර කරනවා. ඒත් වේදනාව ඉවර වෙනවා. එතකොට කියන්නේ කියන ඔක්කොම නිදහස් කරලා දාලා මෙනෙහි කිරීමත් නැතර කරලා ආනාපානෙන් නැතර කරලා <sighs> කළා නිකන් අතහැරලා දාලා බලන්න කියන මොකද වෙන්නේ. අන්න ඒ වගේ කෙරුවට පස්සේ තමයි හුඟක් වෙලාට পায় වෙනස් කිරීම වගේ පක්‍රමෝට යන්නේ. ඒ විදිහට අර මෙනෙහි කිරීමෙන් සමහරවිට පුළුවන් වෙනවා වේදනාවේ යාන්තම් මුල දැකපිය කරනට මැදදී වේදනාව පෙළෙන වෙලාවේදී, තවන වෙලාවේදී ඒකේ ස්වභාව ලක්ෂණ දැක දැක වේදනාවත් එක්ක ඇසුරු කිරීමෙන් ඉවසීම වැඩි කරන්න පුළුවන් ගතියකුත් තියෙනවා. ආයක ඊගා ප්‍රශ්න ගන්න ඉරියව වෙනස් නොකර වේදනාව මෙනෙහි කළ ඉවත් කිරීම සුදුසුද කියලා. මේකත් එක විකල්පයක් හැම වෙලාවෙම මේක හරියන්නේ. හරියන වෙලාවල ඒකත් උපස්ථාන කරගන්න පුළුවන්. ආනාපානයේදී ආස්වාද ප්‍රායරල්ල උරුතල්ලේ ස්පර්ශ වීම දැනි ප්‍රස්වාස වායරල්ල උගුරේ පහළ වැඩි පිටවනාසය දැනි. උගුරේ උර කුහරේ පිම්බීම දැනමුත් උදර කුහරයේ හැකිලිම නොදැනේ. මම නිවැරදි ආනාපානේ වඩන්නේද? මේකෙදි මතක තියාගන්න ඕනේ මේ ස්ථාන හතරක් ගැන සඳහන් කරන්නේ ආශ්වාස කරනකොට එක තැනක ප්‍රශ්වාස කරනකොට එක තැනක පිම්බෙන වෙලාවදී එක තැනක හැකිලෙනදී එක තැනක. ඉතින් ඒ නිසා මේ හතරම හුස්ම ගැනීම වැඩපිළිවෙල නම් මේ හතරෙන් වඩා ප්‍රකට දේ මොකද්ද කියලා ස්වභාවිකව වැටෙන්න ඇරලා එතන පමණක් හිත පවත්වන එක වඩා හොඳයි. එතකොට අර ඒකාග්‍ර වෙන කියන ඒකෝදි භාවයට උදව්වක් වෙනවා. හැමතැනම හිත හැසිරෙන්න ගත්තොත් ඒකාග්‍ර වෙන්නේ. ඒ නිසා මේ හතරෙන් මේ තියෙන අත්දැකීම හොඳයි. වඩා හිත ස්වභාවයෙන් යන එකක් තෝරාගත්තොත් භාවනා ලේසි භාවනා පටන්ගෙන ඊතා සුළු මොහොතකින් හුස්ම රැල්ල වෙත හිත යොමු නමුත් jigු වේලාවක් හිතේ නැඹුරුව පවත්වා ගැනීම අපහසුයි මේ සිදුවන්නේ සමහර දිනවලදී පමණි. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක තැනක හිත පවත්වාගෙන යනකොට එන්නේ එන්නේ එන්නේ එතන පවත්වාගෙන යෑම අපහසුවටපත් වෙනවා. උදාහරණයක් කියනවනම් ලිං හරන මනුස්සයාට පළවෙනි ලිං කටේ කපාගෙන යන එක හරි ලේසි කපලා විසිකරන එක විතර. නමුත් බල ගැඹුරු වෙන්න වෙන්න වෙන්න රත්තාච්චක් කපන එක නෙවෙයි සෙල්ලම උසලා බිම දාන්න ගියාම හුඟක් වෙලා යනවා. ඒ නිසා එකක් දිගේ පල්ලෙහාට යනකොට ගැඹුරුයි. ඒ නිසා අපි කිව්වොත් පළවෙනි බම්බේ කපන්න රුපියල් 6000ක් ඉල්ලනවා නම් දෙවෙනි බම්බේ කපන්න පස් 8000ක් 9000ක් ඉල්ලනවා. තුන්වෙනි බම්බේට යනකොට 12000ක් විතර ඉන්නේ. ඊමචරිකෝත් ඒත් ප්‍රශ්නේ මේකත් ප්‍රශ්නේ මොකද්ද මිනිස්සු ගණන් වැඩි කරන්නේ කියලා එක හරියන්නේ එයා දන්නවා යට යට තියෙනව ගන්න අමාරු. දැන් ඒ කාරණා දිගේ බහිනකොට මේකට කරන්න තියෙන්නේ ලෑස්ති වෙලා යන්න. දැනගන්න ඕනේ දැන් ගැඹුරකට යන්නේ ඒ වෙනුවට තව තැනක ලින්ක් කපන්න ගියාම ඒකත් ලේසි නමුත් කවදාවත් උල්පතකට බයින්න. ඒ නිසා කියන හැම තැනම ලින්ක් කපන මිනිහා වගේ පටන් අරගන්න විතරයි දන්නේ කරගෙන යන්න බෑ. කරගෙන යෑම දුෂ්කර භාවය නිසායි සර්වචනාංශේ එකක් තෝරාගෙන පහසු තැනකින් පටන් අරගෙන ගැඹුරට යන්න කියලා කියන්නේ ඒක නිසා මේක ස්වභාවිකයි. භාවනාවට පෙර සූදානමක් අවශ්‍යද? පෙර සූදානම කියන එක පළල් වචනයක්. ඒකට ඔව් කියන්න ඕනේ. මේ ලෝකේ කොයි දේ හරි කරන්නේ මේ හේතුඵල ධර්මයක් අනුවයි පසුබිමක් අවශ්‍යයි ඉතිහාසයක් අවශ්‍යයි භාවනාවට පෙර සූදානමක් වශයෙන් ලේසි කියලා දෙන්න සක්මන. සක්මන කරලා වාඩි වුණා නම් පරියන්කේ සාර්ථක වෙන නිසා හැම වෙලාවෙම භාවනාවේ පූර්ව කෘත්‍යයක් විදිහට සක්මන කරන්ඩ එතකොට සක්මනට පූර්ව කෘත්‍ය මොකක්ද කියලා අහුවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බා ඉන්දගෙන ඉන්න එක කියන්නේ. ඉඳගෙන ඉඳලා ඉඳියට පස්සේ වෙන තැන් වලට යන්න බෑ ධක්මන්ට යන්න. ධක්මන කෙරුවට පස්සේ වෙන තැන් වලට යන්න බෑ ඉඳ ගන්න. ඒකට කැරකෙනකොට හරි. ආනාපාන සතිය වැඩිවීමට නවගුණ වලක් යොදා ගැනීම නුසුදුසුද? නවගුණ වල කියලා කියන්නේ බුදු ගුණ නමේ. නව ගුණ වල. ඒත් ආනාපානදී අපි කරන්නේ ආස්වාද ප්‍රසවාස නිසා මේ නවගුණ වල පසුකාලීනව ලංකාවේ භාවනාවට එකතු වෙච්ච එකක් අනේ බුරුමේ ඉන්න කාලේ ඔය මේ එංගලන්තෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච ටිබෙටන් රටේ පැවිදිච්ච ලාම කෙනෙක් ඇවිල්ලා හිටියා ඇවිල්ලා මෙහි ඇවිල්ලා සිවුරක් අඳ ගත්තා සාමාන්‍ය තේරවාද සිවුරක් අඳ පැවිදි වෙලා වැඩ කරගෙන ඉන්න වෙලාවේදී අපි ඉන්න නිවාසික කාමරයි සායදෝගේ ප්‍රධාන ලඟුම්පලයි මේ ආගාරින් ඉඳලා මේ අරිට එන වගේ එකම ඉඩමේ කොන්දේක. ඉතින් ඒකට කවදාකවත් සාමාන්‍ය සායඩ වෙන්නේ නැහැ බලන්න. එන්න ඕනකම තියෙන වැඩ නිසා. එක දවසක් එනකොට ඒකදී අපි කාමරවල කතා කර කර ඉන්නවද අපිරිසිදුද කියලා වරින් වර ඇවිල්ලා බලන්න. බලන වෙලාවේදී මගේ කාමරේට ආනම මාව ගහලා එළවනවා. මොකද ඒක පිස්සුවක් තියෙන මම හොඳ වෙලාවට දොර අහලා තිබිලා තියෙනවා. අර ටිබෙටන් ලාමගේ කාමරේ ඇරලා තිබිලා තියෙනවා. හැරලා මේෂේ උඩ රොසට් එක තිබිලා තියෙන නව ගුණ වල. කමඨාන් සුද්ධ කරන්න ආවට පස්සේ ආවා අයියායි මොකද්ද කරන්න බානා ඊට පස්සේ මම මේ පිම්බි මැකිලිම කරන්න කිව්වා. ඊට පස්සේ මොකටද නව ගුණ වලක් කියලා. ඊට පස්සේ කිව්වා මම වරින් වර වරින් වර මේ නවගුණ වල ගන්නවා. ඊට පස්සේ මේක තන්නිකර අබෞද්ධ වැඩක් කිසිසේත්ම කරන්න එපා. මේවා බුද්ධ ආගමේ අපේ ක්‍රමේ වළක්වන වැඩ. ඌවා නිකන් මිනිස්සු මේ මේ මොනවාද මේ හිත රවට්ට ගන්න කරන වැඩ කියලා නවගුණයට පාවිච්චි කිරීම පිළිබඳ තන්නේ ක්‍රම විරුද්ධව කතා කරනවා. හැබැයි මේ ස්වාමීන් වහන්සේට බුදුමෙ ඉන්න ඔක්කොම කරන්නේ නවගුණ වෙලා ගණන් කරන එක තමයි. බුදුමෙ කට්ටිය හැමදාම රස්සාව කරන ගමන් හරි ළඟ තියෙන පන්සලට ගිහිල්ලා පැයක් භාවනා කරනවා. ඒගොල්ලෝ ඒ චාරිත්‍රය හැටි. එහි තියෙනවා මේ මම ඉඳගෙන ඉන්න වගේ මේසයක් අඩි 3 3 විතර ඇති අඟල් 4යි උස. ඊ පොලිෂ් හැම පන්සලෙම තියෙනවා ඒකේ වාඩි වෙනවා ඉස්සරහ තියෙනවා පොඩි රාක්ක ඒ වගේ නවගුණ වල පූජා කරලා තියෙන එක එක නක් ගියා පූජා කරලා තියෙන එක තියෙනවා ගියා වාඩුණා නවගුණ වලක් ගත්තා බුදු පිළිම දිහා බැලලා ඇත්තට ගාගත්තා අරහං අරහං අරහං අරහං අරහං අරහං අරහං කියලා නවගුණ වල නිකන් ඉලික්ක ලිංගනේ කරගෙන පටන් ගන්නවා ඒ තරම් මාරු කරනවා ටට් ටට් දාලා පෑයි උරන තිබ්බ වැඳ ගියා යන්නේ පැය රස්සාවේ නිවාඩු ගාලා ඇවිල්ලා තමයි පැය කරන්නේ ඉතින් ඒකේ ඒක හරි ලොකු දෙයක් ඉතින් මේ සයඩෝ මට උගන්වපු ස්වාමීන් වහන්සේ මේ වගේ දේවල් වලට භාවනාව කියලා කියන්නේ නැහැ. ඒසයි කියන භාවනාව කියන්නේ ඇති හැටි දැකීම. ඇති හැටි දැකීමේ වැඩ පිළිවෙලට නවගුණ වලින් උදව්වක් වෙන්නේ නැහැ. අර උදේ අපි කියපු බුද්ධානුස්සති භාවනාව නෙවෙයි වස්සනාව තමයි රැකී බලවෙන්නේ කියලා කියනවා. ඉතින් ඒක නිසා කිව්වා මෙතෙන් ඔය ආවේ ලොකු ගාණක් වේදන් කරන විපස්සනා කරන්න මේක තියෙනවා නම් අදම පිට වෙන්නේ. ස්ථානෙ පිට වෙන්නේ. ඊට අර ස්වාමීන් වහන්සේ කිව්වා නෑ මම එනකොට ආපු එකක් මම මේක පාවිච්චි කරන්නේ නෑ පාවිච්චි කරන්නේ නැත්නම් විසි කරන්නේ. කියන්නත් එපා මේක තියෙනවනම් පිට වෙන්න. ඉතින් ඒ ශාංශ මයිලකට ඇවිල්ලා මං හිතුවේ නෑ කවදාකවත් මේක මේ කෙනෙකුට හිතනරක් වෙන දෙයක් කියලා. නමුත් මම තීන්දුව කරා ඒක විසි කරන්න. ඒ ශාංශ කියන්නේ විපස්සනා කරනවා විපස්සනා කරන්න පාලිදී කරන්න. මේ මගේ මතේ නෙවෙයි මම මේ කියන්නේ මට වෙච්ච දෙයක්. ඒක නිසා නවගුණ වල වගේ දෙයක් පාවිච්චි කරන්නේ නැතුව කෙලින්ම කරනවා නම් හොඳයි. නමුත් බුද්ධානුස්සතිය වඩනකොට නාකුල වැඩ පාවිච්චි කරනවා කියන එක වෙන කතාවක්. මොකද ඒක හදලා තියෙන්නේ බුදුගුණ වඩන්න. නමුත් ඒකම දෙක දැන එක සමතයක්. ආනාපානි සමත විපස්සනා දෙකටම යන්න පුළුවන්. ඒකෙමුත් විපස්සනා වඩා හොඳයි. නමුත් සමතෙටම යොමු වෙච්ච චරිත ලක්ෂණ සහිත කෙනෙක් නම් ආනාපානදී ඇතුළේ පිටේම වශයෙන් තමයි මෙනෙහි කරන්නේ. ගන්නවා හෙලනවා කියලා තමයි මෙනෙහි කරන්නේ. ආස්වාස් ප්‍රස්වාස් කියලා තමයි මෙනෙහි කරන්නේ. නාගුණ වල ඒකට ගැළපෙන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් සමති පිළිගන්න කෙනෙක් වශයෙන් නම් බුද්ධහනුසුතිය වර්ණ වෙලා. සසර කිටි කර ගැනීමට අපාට නිසිමඟ පෙන්වන උපවහන්සේට ආත්ම භවයේදීම මාර්ගඵලයේ අවබෝධ වේවා ප්‍රාර්ථනා කරමි. එසේම වේවා. අසනීප කෙනෙක් නින්දේදී මරණයට පත් වූත් ඒ භවංග හිතින්ද භවංග හිතක චිත්ත වීති පහළ වෙනවාද එවැනි අයගේ නැවත ඉපදීම කෙබඳු එකක්දයි අනුකම්පාවෙන් පහදා දෙන්න බවංගයික පිසුදු එකක් නොවේද මේක ඇත්තටම දන්න කෙනෙක්ගෙන් අහුවනම් හරි මම දන්නේ නැහැ මේ මාතෘකාව දන්නේ නැහැ අභිධර්මයේ පන්ති කරන කෙනෙක්ගෙන් අහගන්න මොකද්ද මේ බවංග කියලා කියන්නේ මේක මැප් කරපු එකක් නෙමෙයි මම දන්න විදිහට මෙහෙදි කරන්න තියෙන්නේ මේ හුස්ම කියන්නේ මොකද්ද කියලා අල්ලන්න පුළුවන් එකක් බලන එකයි තියෙන්නේ හිතින් හිතාගත්ත දේවල් අවශ්‍ය වෙන නිසා ඒක දැනගන්න ඕනේ නම් මොකද්ද අභිධර්මාව තරණය. ඒ අභිධර්ම පිළිබඳ හොඳ පොත් කීපයක් තියෙනවා. ඒක දන්න කෙනෙක්ගෙන් අහන්න එතකොට විස්තර කරලා දෙයි. එතකොට ඒක හුඟක්ක මූල ධර්මයට බර ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ අනාථ පින්නිකෝ වාද සූත්‍රය අනුව අතහැරීම මරණ මොහොතේදී කළ හැක්කේ අඩුම වශයෙන් සෝවාන් මගපල්ලාභයකට පමණක්මද පහදා දෙන්න කරුණාවෙන්. ඇත්තටම අනාථපිණ්ඩික සිටුමාට කියපු අනාථපිණ්ඩික සෝවාන් සූත්‍රය අතහැරීමක් නැහැ. ඒක මොකද අනාථපිණ්ඩික සිටුමා ඊට කලිමුත් සෝවාන්. මේ බණ ඇහුවයි කියලා ಗುಣ විශේෂයක් උනේ නැහැ. නමුත් අර ඊට පස්සේ සූත්‍ර පිටකයේ කියවන අපට ලොකු ප්‍රයෝජනයක් ලැබුණා. අතහැරීම කියන එක අපි දැනගත්තත් නැතත් හැම වෙලෙම සිදුවෙන දෙයක්. ඒක මේ සංකත ධර්මවල හටගත්තා නම් ඒක නැති වෙනවා. නමුත් අපේ හිත සංසාරගත හිත භවගත හිත කවදාකවත් මේක නොදකිනවා ඒ අතහැරීම දැකීම අවමංගල්‍යයක් විදිහට අපි සලකනවා අතහැරීම දැකීම ව්‍යසනයක් විදිහට අපි සලකන්නේ නිසා අපි හටගැන්ම දැක දැක ගත කරන රැවටිල්ලක් මේකේ තියෙනවා කවදා හෝ හැම හටගන්න දෙයක්ම නැති වෙනවා නම් ඒක දැක්කනම් දැකලා බය නොවි හිටියානම් ඒක තමයි ඔය විපස්සනා දියුණුව කියලා කියන්නේ නිසා මේ අතහැරීම මරණ මොහොතේදී කළ හැක්කේ මේක කියන්න තියෙන අතහැරීම මරණ පොහොතේදී දැකගත හැක්කේ දැකලා බය නොවිය විය හැක්කේ නම් පුතග්ජනෙකටදී සෝවාන් කෙනෙකුට තමයි මොකද මේ පුද්ගලයාගේ අර සක්කාය දිට්ඨිය බර කොකු අහුවෙලා නැති නිසා නමුත් මේ අතහැරීම අල්ලා ගැනීමක් කරන හැම තැනකදීම සිද්ධ වෙනවා. එහෙම නැතු මේක ඊගාසරේ අල්ලන්න බෑනේ එකක් අල්ලපු දේ අතහරින්න ඕන. ඒක මේ බණ අහනකොටම සිද්ධ වෙච්ච එක නා තමයි ඉතිහාසගත විදියට කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ යංකින්ච සංවිතේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා යම්තා හට ගන්න දෙයක් වෙන එක අත්‍ය නැති වෙනවා. අපි යමක් ඇල්ලුවා නම් ඒ අල්ලපු හැම දෙයක්ම අතහැරලා තියෙනවා. නමුත් අපේ ඉතිහාසයේ අපේ බූදල් වල අපේ මතකේ තියෙන අල්ලපු ටික විතරයි. අතහැරිච්චව ලියන්නේ මොකද ඒක අපිට ව්‍යසනයක් ඒක කරදරයක් ඒක නොවිය යුත්තක් කියලා අපි හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා Nirodhe කියලා කියන්නේ තුන්වෙනි ආර්ය සත්‍ය කියලා කියන්නේ අල්ලන පැත්ත කතා කරන්නේ නැතුව අතහැරන පැත්ත කතා කරන එක නම් නිරෝධය දකින්න. දැන් අපි ඒක අවාසනාවක් ව්‍යසනයක් මේ අභාග්‍ය සම්පන්න දෙයක් විදිහට දකින්න ඒක නිසා අපිට නොවෙන එක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ උනාට දකින්න ඕන කමක් නැහැ. ඉතින් ඒක නිසා මරණ මොහොතදී කොයි වෙලාවෙදිත් ඒක සිද්ධ වෙනවා. ඒ නිසා අනාථපිණ්ඩිකවාද සූත්‍රයේදී මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපදෙස් දෙනවා. රූප අල්ලන්න එපා, වේදනා අල්ලන්න එපා, සංඥා අල්ලන්න එපා, සංස්කාර අල්ලන්න එපා, විඥාන අල්ලන්න එපායි කිය. ඒකෙන් අදහස් කරන්නේ දැනටත් දැන හෝ නොදැන අතහැරෙනවන්නේ අතහැරන බව දැකලා ඒක සමාදන් වෙන්නේ. එතකොට මරණය හෝ වෙන අපි ප්‍රියමනාප දෙයක් වෙන්වීම කියන එක කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඒක ස්වභාව න්‍යාය ධර්මයක් බව තේරුණාට පස්සේ ඒ මතින් එන්න තියෙන ආතතිය නැතිලා. ඒ තමතින් එන්න තියෙන බලාපොරොත්තු සුන්වීම නැතිලා. එමත් ඉන්න තියෙන අසහනෙ නැති වෙලා යනවා. ඒකයි අපිව දකින විමුක්තිය කියලා කියන්නේ. පංචස්කන්ධය හට ගැනීම සහ නිරුද්ධ වීම විදර්ශනය කරන උදේවය භාවනාවේදී රූපස්කන්ධන රූපස්කන්ධේ වේදනාස්කන්ධය සහ විඤ්ඤාණස්කන්ධය හට ගැනීම නිරුද්ධ වීම දහම්පත් ඇතුළේ යන්තරණක් ආවෝද කරගතිමි. එහෙත් සංඥා සංස්කාර ස්කන්ධයන්ගේ හට ගැනීම සඳහන් වන අවිද්‍යාව, තෘෂ්ණාව සහ කර්ම හේතුයෙන් හට ගැනීම මට පැහැදිලි නැත. කරුණාකර මේ පාත තුනේ කාරණා තුනේ සංඥා සංකාර හට ගැනීම වන්නේ කෙසේදයි පහදා දෙනු මැනවි. අපි මම හිතන්නේ මේකට ඉස්සලා කරපු ඒ අනත්ත ලක්ෂණ සූත්‍රයේදී අපි එක එකක් අරගෙන මේවා සාකච්ඡා කරා. ඒක නිසා ඒවා ඒ මේ ප්‍රශ්නේ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ එතකොට අහුවෙනවා. සංඥාවට නාම රූප තමයි පෙළලා තියෙන්නේ. නාම රූපච්ච සංඥා. ඒ වගේම සංස්කාර ඇති වෙන්නත් විඥාපච්ච සංඛාරා. ඒක නිසා ආසන්න කාරණා වශයෙන් නම් සංඥාවට නාම රූප ආසන්න කාරණා වෙනවා. සංස්කාර වලට අවිද්‍යාව මේ ආසන්න කාරණා වෙනවා. වැඩි විස්තර ආසන කාරණා විතරක් නෙවෙයි වගේ ලක්ෂණ මොනවද ඒ වගේ කෘත්‍ය මොනවද වැටෙන ආකාරය මොනවද කියලා මම හිතන්නේ මේ මාතෘකාව වශයෙන් නැතුණාට සෑහෙන අපි සාකච්ඡා කරා එක එක ස්කන්ධයක් එක එක දවසක පැයක එකමාරක් විතර බණ වගේ ඒකට අහුම්කන් දුන්නොත් මම හිතනවා මේ ප්‍රශ්නට මීට වැඩි සවිස්තර උත්තරයක් ගන්න පුළුවන් වෙයි නැත්නම් මේ වෙලාවේ හරි අමාරුයි මේ අර දීර්ඝ උත්තර සපේන එක මූලධර්ම මේ ප්‍රශ්න වල බෝසතාණන් වහන්සේ පහළ වූ අවදීදී දඹදිව පැවති සමත භාවනා හා උන්වහන්සේ පහළ වූ පසු ඇති වූ සමත භාවනා අතර වෙනස පැහැදිලි කර දෙනෙමින් ඉල්ලමි. මේක සරුවචනන්සේ සඳහන් කරන්නේ සම්මා සමාධි මිච්ඡා සමාධි කියන වචන. ඊට ඉස්සර සමාධියක් තිබුණා. ඒ සමාධියේ හිර වෙලයි තිබුණේ භවයේ සරුවචනන්සේ සම්මා සමාධියක් හඳුල්ලා දුන්නා. අර සමාධියම අලුත් පන්නරයක දාලා භව චක්‍රය කඩනවා. ඒක විස්තර කරන කියන්නේ උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ථ ධාන සමාධි කියලා තමයි ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙන්නේ. චතුත්ථ ධාන සමාධි කියලා කියන්නේ හොඳ අතරම සුඛයක් අයින් කරලා ඇතිවෙච්ච උපේක්ෂාවක් ඒ උපේක්ෂාව සතියෙන් පන්නරේ ලබන්න ඕනේ. සති උපේක්ඛං සති උපේක්ෂා දෙක සහිත වුණොත් විපස්සනා දොර ඇරෙනවා භවේ කඩන්න පුළුවන්. සතියෙන් සහ විපස්සනාවෙන් පන්නරේ නොලබපු සමාධිය ලෙඩ සමාධියක් පුළුල් සමාධියක් නෙවෙයි ඒක එතකොට සංසාරය ඇතුළමයි කරකවන්නේ හැබැයි ගමන පහසු හැබැයි සංසාරය ඇතුළේ සර්වතන ජාන්දුවාදී විප්ලවීය දේ තමයි සති උපේක්ඛා පාරිශුද්ධිය සතියෙන් සහ අපේක්ෂාවෙන් පිරිසුදු වෙච්ච සමතය වෙන විදිහට කියනවා මේ ඇති කරන සමාධිය පිළිබඳව තණ්හා මාන දිට්ඨි පහල කරගන්න නැතුව යන්නේ. මේ ධානය මගේ, මේ ධානය මම, මේ ධානය මගේ ආත්මය කියලා ඒක ආඩම්බරයක් කරන පළඳගත්තොත් භවයට වැටෙනවා. මේ ධානය උපකරණයක් විදිහට පාවිච්චි කරලා ඉස්සරහට යන්න ගත්තොත් සංසාරේ කඩන්න පුළුවන් නිසා ඒ ඇතිවෙන සමාධියට වාල් වෙන්න එපා සමාධියට සමාධිය තමන්ගේ වාලෙක් කරගන්න උත්සාහ කරනවා. තමන් කියන විදිහට හසුරවා ගන්න පුළුවන් විදිහට වශී කරගන්න පුළුවන් වුණොත් ඒක මේ බුදුහාමුදුරුවෝ ඇති කරපු අලුත් පන්නරේ කියලා කියනවා. හිත සමග කතා කිරීම ස්වභාවයේ භාවනාවට බාධාවක් බව උගාංශ විස්තර කරත. මිනී කිරීමේදී සිදුවන්නේ එසේ හිත සමග කතා කිරීමක් නේද? මේ දෙක අතර ඇති වෙනස පැහැදිලි කරන්න. ඔය අර හිත සමග කතා කිරීමේදී ඒක සිදුවෙන දෙයක් මිනී කිරීමේදී කරන දෙයක් නිසා තමන් ඒකේ පාලනීය ශක්තිය අතේ තියාගෙන ඉන්න නිසා හසුරවන්න පුළුවන්. එහෙම නැතුව කතා කරන එකනට ඒක පාලනය කරගන්න බැරි නිසා හිතසංගම කතා කිරීම හිතේ ලෙඩ ස්වභාවයක්. මෙනෙහි කිරීමේදී නියම දේ දකලා මෙනෙහි කරන්න පුළුවන්කම හිතේ ශක්තියක්. ඒ නිසා මේක වාසියට හරව ගන්න එකයි මානසිකාර්යය මෙනෙහි කිරීම සලලක්ෂණයෙන් අපි කරන්නේ. ඒ ඒ වෙනස තේරෙන්නත් මේ පුරුද්දට කරන මෙනෙහි කිරීම සක්‍රියව හරියට කරන හැටි කරලා අතයන්තර ගන්නත් එක පරියන්කයක වුණත් ටිකක් වෙලා යනවා. සති සමාධිය ආවට පස්සේ තමයි මේ මෙනෙහි කිරීමේ යන්ත්‍රය හරියට වැඩ කරන්නේ සහ ආනිසංස තේරෙන්න පටන් අරගන්න. ඒක නිසා ඒක හැමදාම නැවත නැවත සාහිත කර ගන්න ඕනේ භාවනාව. ඉතින් මෙච්චරයි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි කාට හරි වෙන මතක් කරන්න කියන දේවල් තියෙනවා නම් අපිට ඒ සඳහා වෙලා ගන්න පුළුවන් නැත්නම් දවසේ වැඩ සටහන් ඔව් ඒ අවසන් මෙනෙහි කරන්නේ තරස් පාලනය කරනවා මේ මතක් වෙනවා මේ ඒකනේ ප්‍රපංචය ඉබේ මතක් වෙනකොට ප්‍රපංච වෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඒ මතක් වෙන්නේ එක්ක තණ්හාවකට පොහොර ලැබෙන නිසා එහෙම නැත්නම් මේ මාන්නයකට පොහොර ලැබෙන නිසා එක්ක දෘෂ්ටියකට පොහොර ලැබෙන නිසා ඒ නිසා මේක අපේ පොහොරක් නැතුව ඉබේ සිද්ධ වෙනවා. මෙනෙහි කිරීම කරන්න බෑ. මෙනෙහි කරත් එයා කැමති නෑ. මෙනෙහි කිරීමේදී කරන්නේ තණ්හා මාන දිටි කපන මධ්‍යස්ත උදාසීන අරමුණටයි මෙනෙහි කිරීමෙන් යොමු කරනවා. ඉබේ කතා කරනකොට කතා කරන්නේ කෙලස් බරිත අරමුණක් එක්ක. යෙදෙන්නේ කතාව කෙලේශයක් එක්ක. මෙතන කියන්නේ කෙලේශයකට සාපේක්ෂව කෙලස් අඩු එකක් එක්ක. ඒ නිසා මෙනෙහි කිරීම මේ යමක් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ගන්න ප්‍රයත්නය. මෙනෙහි කිරීම. ඔය මෙනෙහි කිරීම සතියේ නොවි කරනවා නම් වෙන්න පුළුවන්. කියන්නේ දකින්නකොටම මෙනෙහි කිරීම කියන නමට වැටෙන්නේ නැහැ එහෙමනම්. ඒ මේ මේ මෛත්‍රී භාවනා කරනකොට ඒ වීරත්න අපිට උගන්න පේසිනේ කවුද? පීරකෝ මාත්‍ය කියනවා මේ ඒ අල්ලපු ගෙදර අම්මා හැමදාම මෛත්‍රී කරනවා. අයියෙන් ඇහෙන්ට මෛත්‍රී කරනවා. සීල සත්‍යෝනි දික්කෙත්තා නිරෝගී වේවා සෝපත්තෙත්ව අල්ලපු ගෙදර පරට්ටි ඇර. සීල සත්‍යෝනි දික්කෙත්තා නිරෝගී වේත්තා සෝපත්තෙත්ව අල්ලපු ගෙදර පරට්ටි ඇර. අයියෙන් කියනවා. ඒක නිතරම මෙනෙහි කරනවා. මෙනේ කරනවා නෙවෙයි එන්න පටන් ගන්න. ඊට පස්සේ ගිහිල්ලා කිව්වලු අම්මා මේක මේ හොඳ නෑ අනිත් එක. ඇහෙල මොකද කරන්නේ ඉබේම මෙනේ වෙනවා ඉන්නේ. ඒකට මෙනේ කියලම කියන්න බෑ. හැබැයි වළක්වන්න බෑ. ඒ තරම්ම බැඳගත්ත ප්‍රේමයක් තියෙන අල්ප ගෙදරත් එක්ක. අනිවාර්යයෙන්ම මෛත්‍රී කරනකොට කියවෙනවා. දැනගන්න අවශ්‍ය දී වාසි දේශනා කරපු දුක ආර්ථ කියන වචන දෙකේම අර්ථකථනය කියලා වාසේ සඳහන් වුණා. ඒකට වෙන අර්ථයක් නැහැ ඒක දුකමයි කියන්නේ. දුක කියන්නේ. නමුත් මම අහත් කැමති ගන්නා මේ නිස්සාර භාවය කියන්නේ. ලෝකේ තියෙන නිස්සාර භාවය කියන්නේ නිස්සාර භාවයේ අනාත්මයට වචනය සාරය කියලා කියන්නේ සාරයක් හරයක් මැදයක් නැතිකම තමයි අනාත්ම ලක්ෂණය කියන්නේ. නිස්සාර කියලා කියන්නේ සාරයක් නැහැ කියන. තියෙනවා නමුත් ඒකේ සාරයක් නැහැ ආත්මයක් නැහැ කියන එකයි තියෙන්නේ. ඒ නිසා නිස්සාර භාවයෙන් විතර වෙන්නේ අනාත්ම ලක්ෂණය. දුකේ තියෙන්නේ ආයාසෙන් දරා සිටින ගතිය. කිසිම තේරුමක් නැති ආයාසෙන් දරා සිටිනවා. මම මේත් එක තරහයි. ඒ තරහේ ඊමණස දන්නෙත් නෑ මම හැමදාම මේක දරාගෙන දුක් විඳින. ඒක ඒක මම මම බලකන්න බෑ මට. ඉතින් ඒක නිකන් ඒ නිසා දුක කියලා කියන්නේ දුකසේ දරා සිටීමක් හරියට කරත්තේ යනකොට අර කඩයනේ කඩයනේ නෙමෙයි අලවංගුව අර මේ ඇක්සල් එකේ අක්ෂේ කැපි කැපි කැපි කැපි කැපි කැපි ගමනේ යන්න වෙන ක්‍රමයක් නැහැ. සංසාරේ ගමනේ කවදාකවත් ෆ්‍රික්ෂන් එක නැති තැනක් නෑ හැම තැනම කරත් විරෝධය කැපෙනවා වගේ එතන තමයි අක්ෂය කියන්නේ අක්ෂය කියන එකෙන් තමයි දුක්ඛ කියන වචනේ ඇතිලා තියෙන්නේ කරත් නතර වුණත් ආයාසෙන් දරාගෙන ඉන්නේ කියන්නේ මේ බර දරාගෙන ඉන්නේ ඉතින් ඒක අපි නැති කරන්න හදනවයි කියලා කියන්නේ මේ ලෝකේ කරන්න බැරි දෙයක්. ඒක නැති කරන්න බෑ මේක ස්වභාවය කියලා තේරුම් ගත්තට පස්සේ උකට කරදර වෙන්නේ නැති එකයි. ඔගන කනගාටු වෙන්න දෙයක් නෑ. ඔක කවුරු කරපු දෙයක් නෙමෙයි. ඒක හැටි. මේ මේ යන්ත්‍රේ දුවනකොට ඒ ඝර්ෂණය මට්ටමයි දුවන්නේ. ඒ ඝර්ෂණේ නැති කරන්න හදනවයි කියලා කියන්නේ වතුරේ තෙත ගතිය නැති කරන්න හදනවා. වතුර කියන්නේ තෙත ගතිය නියෝජනයක් තමයි. ඉතින් වතුරයි තෙත ගතියයි එකයි කියලා බාරගත්තට පස්සේ ඔක් කාටත් ඇති. කාගේ කිල්ලෝට තෝරු තියෙනවා. ඉතින් ඕකකින් අපලයක් ඈ. සංසාර කියන්නේ දුක. එනේ මොකක්ද? තෙත්ත කබල දුක ආයේ මේ අරයට මෙහාට අඩුයි මාඩු කියලා නෑ හොඳට මනුස්සකමෙන් තව කෙනෙක් ඇසුරු කරපන්නේ මසර මොනවද කියන්න තියෙන්නේ කියලා කියන තරම් දුකම තමයි හැම කෙනාටම නව කතාවක් තියෙනවා කියන්නේ මේ කියා අහන්න කෙනෙක් මේ ප්‍රශ්නේ තියෙන්නේ පොඩ්ඩක් නතරලා අහනවනම් කට උල් කර කර අරමන කර කර ඕකම තමයි කියන්නේ ඒ විවා ඒ කියන්නේ මේ මේ දුක්ඛ ලක්ෂණයි දුක් ප්‍රකාශ වෙන හැටි. අප්‍රකාශක දුක් කියලා කියන්නේ untold suffering කියලා. කොච්චර දුක් තියෙන. ඉතින් ඒක තමයි මනුස්සකම. කියන්නේ අපි දන්නවා මේ කවුරු hina වෙලා හිටියත් ඒ යට තියෙන්නේ විශාල අර උදාස හයිස්කුට්ටිය අර උඩ දිලිසෙන කතිය දිනනට විශාල යට බරුවක් තියෙනවා. ඒකෙන් තමයි මේ ටික උස්සගෙන ඉන්නේ. ඒක දිලිසුණාට අවුවට වැටිලා මහා සීතල දුක්කඳක් උඩ ඉන්නේ. ඒකේ ආයේ මේ කාටවත් තින් නෑ කියන්න බෑ කියන කෙනෙක් නෑ. ඒතර වයසට යනකොට ලෙඩ වෙනකොට මේ මරණ මොහොත වෙනකොට ඒකෙදි වැగిරෙන්න ගන්න. බලහින්න කරනත් පේනවා. නමුත් අර ලදරු බහල වයසේදී නෑ වගේ පේනවා. කිසිම ඒක වෙනසක් නෑ. දිගටම තියෙන්නේ එක ගානට පවතින දුකක්. බුදුචානන්සේ අපි හරිගස්සන්නේ සීලයක් දීලා සමාධියක් දීලා බුදු ගුණක් වඩලා ඔක ඔක බාර ගනින් දරපන්. මගහරින්න ගියොත් පරදව. ඔක දරපන් දරන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. ඇත්තටම පුළුවන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි මේක මට උනේ කියලා. අල්ලපු ගෙදරත් එක්ක හොඳට අනුකම්පාවෙන් කතා කරමන්නේ මේ මනුස්සයා ඊටත් වැඩිය වැඩි කියන්න ඕන තරම් කරුණු ඉදිරිපත් කරනවා. හැබැයි ඉදිරිපත් කරලා එයා බොරුව කියන්නේ. ඒක ගානම තමයි ගන්න. ඒ යතින් අපි බුද්ධම සමානයි. යට තියෙන සබ්කොන්ෂස් එකේ යට වෙලා තියෙන දුකෙන් අපි පුදුමාකාර සමාන ඒක කියපු ගමන් පුදුම සහෝදරකමක් ඇති වෙනවා. අවංකව මම පාන්න නෙමෙයි කියක් හරි ඉල්ල ගන්න නෙමෙයි මේ දුක ස්වභාවයෙන් කියා ගන්න පුළුවන් ඒකට කල්යාණ මිත්‍යා කියන්නේ කැත නැතුව කියන්න පුළුවන් නේද මේ වෙලාවේ මම ඉන්නේ මේකයි. හරි එයා තේරුම් ගත්තා නම් ඒක අම්මගෙන් තාත්තගෙන් නොවිච්ච හදාබැජාගෙනක් වෙනවා. නමුත් අපි කරන්න ගන්න ඒක මවාගා ඒක මකන්න ඇති කරගත්ත මේ নানা ආකාර නම්බුකාරකම් අනම්මනම් කතා කරන්න පටන් ගත්තාම අර දුකට යන්නේ නැහැ. මාතුකා යොමු වෙන්නේ නැහැ. අපි ඒකට තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය මිශ්‍රයෙන් කියලා බණ කිව්වේ මගාරින්න එපා. කිසිම වෙලාවක මොනම හේතුවක් නිසාත් මගාරින්න එපා. මේකත් එක්ක ජීවත් වෙන්න. මේ දුක කියන එක වතුරේ තියෙන තෙත ගතියවා. දිය කඩක තියෙන රැලි වාගේ. වෙන් කරන්න බෑ. මේක මේ බව අවබෝධ කිරීම තරම් සැපයක් වෙන ලෝකේ නැහැ කියලා. ඒ ඒක දුක්ඛ දුක්ක් නම් ඇත්තමයි නමුත් දුක දුකක් බව අවබෝධ කිරීම තරම් වටිනා සැපක් වෙන මනුස්ස ලෝකේ නැහැ කියලා. ඒ නිසා ඒක පරම ආර්ය සත්‍යයි. ඒකට අපිට කොන්දපන් නැතිකම තියෙනවා. ඇත්තටම විඳින හරිය විඳිනවා. විඳන විඳින්නේ පරාජය. පරාජිලා මට මේ මේ කරගන්න නැතිකමට කරගන්න බැරිකමට කරනවා. ඒව නෙවෙයි. සතුටින් බාරගත්ත ගමන් අර මැද්දුම් බණ්ඩගේ ලොකු බණ්ඩගේ කතාව තමයි කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා කිව්වනේ කොහොමද අර සංකතත්වෝ කිනනත්වෝ විපරිණාමත්වෝ කියලා උදාහරණ වගේ දුන්නා ස්වාමීන් වහන්සේ. දැන් දැන් හුඟක් කියලාට මම හිතේ ওই ප්‍රශ්නේ ඇති වෙනවාට දැන් අපි මනුස්ස ජීවිතේ ගත්තොත් දැන් දුක කියන අපි අඬන වැළපෙන දේවල් ගැන දුක කියලා කියන්න ඔක්කොම පිළිගන්නවා. නමුත් අපි ඉඩ වෙන දෙයක් උත්සව අවස්ථාවකදී නැත්නම් Tamanට සතුට කියලා ඇතිවෙච්ච දෙයක් තියෙනකොට ඒක තුල දුක තියෙනවා කියන එක බලන්න අමාරු සමට මම හිතේ හුඟක් වෙලා නැත්තේ. දැන් විපරිණාම කියන වෙනස් වෙන ස්වභාවය තියෙන නිසා තමයි ස්වාමීන් වහන්සේ දැන් ඉස්සෙල්ලා දුකකට ප්‍රතිවිරුද්ධව සතුටක් මිනිසෙක් තුළ ඇති කරගන්නේ. ඒ පිනායන ගතියක් මොකක් හරි ඇති වෙන්නේ අරකට ප්‍රතිවිරුද්ධ දෙයක් තුලට තමන්ගේ කැමැත්ත නිසා. ඒතකොට ඒ කැමැත්ත තුලම සැඟවිලා තියෙන ආපහු අර තත්ත්වෙට පරිණාමය වුණ ඒකට යන්න කැමති නෑ. ඒක මේ දේ මට නවත්තලා මේ තත්ත්වේ තියාගන්න ඕනකම සතුටක් කියන දෙයක් අපි සාමාන්‍ය මනස ජීවිතේ සතුටක් කියන දෙයක් අපි ගැන කතා කරනකොට මේක මට මෙතන රඳව ගන්න. I want to අපි මෙතන ඉන්න ඕනේ හැම වෙලෙම. මේ தත්ත්වය මට තියෙන්නේ. ඉතින් ඒකත් එක්කම තමයි සාමාන්‍යයෙන් අපි සතුට කියන දේ තියෙන්නේ. එතකොට එතන විපරිණාමයට තියෙන අකමැත්ත තුල පැහැදිලිවම අපේ තියෙනවා ඉතින් සතුටු හැංගිලා තියෙන දුක. ඒ නිසා ඒ දුක්ඛ දුක්ඛතාවය දුක්ඛ ලක්ෂණය දුක්ඛානුපස්සනාව කියලා තුනකට කඩනවා විපස්සනා කියනකොට දුක්ඛතාවය කියන එක දුක්ඛ ධර්මය කියන එක දුක්ඛ ස්වභාවය කියන එක දුක් ගතිය කියන එක ලෝකේ පුරාම තියෙන එකක් බුදු කෙනෙක් ඇති කරන එකක් නෙවෙයි ඒක දුක්ඛතාව. නමුත් ඒක එක එක කරන්න පේන්නේ පිය විපයෝගේ දරුවෙක් මැරීමෙන් වස්තු නැතිවීමෙන් ඒකට බුදුන් කියන ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා පෙන්නලා තියෙන ඒ දුක්ඛ මැනිෆෙස්ට් වෙන හැටි දුක ඇවිල්ලා දුක්ඛ එක එක කරලා පේන. ඒ අතින් අපි වෙනස්. ඒක තියෙන දුක ජාති වශයෙන්, ජරා වශයෙන්, ව්‍යාධි වශයෙන්, ශෝක පරිදේව වශයෙන්, පිය විපයෝග වශයෙන්, අප්‍ය සංපයෝග වශයෙන් ලැබූ හිතූ පැතූ දේ නොලැබීම වශයෙන් සහ සීල සංස්කාර වශයෙන් දුකයි. ඉතින් ඒ නිසා අපි එක එකනා දුක් ගැන කතා කරනකොට අපිට ඒක ක්‍රියාත්මක වෙච්ච තැන හැටියට අපි කතා කරනවා. ඉතින් ඒක දුක්ඛ ලක්ෂණ නැති කරන්න හදන වෙනුවට දුක්ඛතාවය, දුක්ඛ ස්වභාවය, දුක් ගතිය තේරුම් අරගෙන ඒක මඟ අරින්න හදන්නේ නැතුව ඒකම මෙනෙහි කර කර ඒකට මුහුණ දෙන්න හදන කතියට කියනවා දුක්ඛ අණුව බැලීම දුක්ඛානුපස්සනාව කියලා. ඒක වීරත්වයෙන් කරන්නේ. පැමිණි දුක් පැණි 10 කියාගෙන එකක්වත්ම ගාරින්න එපා. ඒ එන්නේ පණිවිඩයකට මම මේකට මුහුණ දෙනවා කියලා යනවනම් ඒකට දුක්ඛානුපස්සනාව කියනවා. ඒක දුක්ඛානුපස්සන ඥානයක් එනවා. මෙතෙක්කල් සංසාරේ දුක ගෙවන් මග ඇරීමට ගත්ත පුෂ්ප්‍රයත්න වෙනුවට දුකට මූල දෙනකොට දුකේ මුල මැදාග පේනකොට. දුකේ සත්‍ය පේන්න පටන් ගන්නවා වෙන ඒක සදාකාලික. මෙතෙක් කල් කිරුවේ මඟ අරින්න හදපේකනේ. එතකොට දුක්ඛානුපස්සනාව අනුව දුක්ඛානුපස්සනා ඥාන පහළ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඔය කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා කොටස් ගෙවුනට පස්සේ හිත සම්පූර්ණ විවේක වුණාට පස්සේ තමයි කරන්න පුළුවන්. ඒක නිසා ආනාපාන සති සූත්‍රයේ වගේ ධම්මානුපස්සනා කොටසේ තියෙනවා අනිච්චානුපස්සී අසසිසාමී ශික්කති විපරිණාමපස්සී අසසිසාමී නික්කති පටිනිසග්ගානුපස්සී කියලා. ඉතින් එතෙන්ක එනකම්ම අපි මේ දුක දකින්නකොට මේක නොවිය යුත්තක්. මට වැඩක් නැහැ. මේක නිකන් ඇහැට පැංගිරි මිරිකුවා වගේ ඉන්නකොටම නොවිය යුත්තක් හිතට බලන්න. බුදුජානනාංශ කියන්නේ මේක වෙන්නේ පණවිඩයකට. මේක ස්වභාවය. ඔබ බලන්න. එන විදියට බලන්න. එතකොට මැද දකින්න. දැන් මේ මුල දකින්නකොට මම කලබල වෙන එකනේ කරන්නේ. මැද දැකලා කවදාද අවසානයේ දකින්න පුළුවන් වුණොත් දුකේ අවසාන කියන්නේ සැපක්. දුක ඉවර වෙනකොට සැපක් හම්බෙයි. ඒක හොඳේ සීබුද්ධියෙන් බැලුවොත් පේනවා අපි හැමදාම දුක කියන එකේ මුල දැකලා පැංගිරි පැත්ත බලලා සැප පැත්ත බලන්න පමා වෙලා ඊගා වෙන දුක අල්ලනව ඉස්සල දුකේ ඉවරේ දකින්නට. ඉස්සල දුක ඉවර කියන්නේ නිරෝධ ශක්තිය. නිරෝධය දකින්නට ඊගාට එන එන දුක අල්ලා ගන්නවා මේ දුකට ප්‍රතික්‍රියා කිරීම. එක දුකකට හොඳට මුලමදාක දැක්කනම් යම් දුකක් ආරන් ඒ නැගපු ඒ අමාරු කන්දේ හා තරමට යහපැත්තේ පල්ලමක් තියෙනවා. කන්දක් නැගිටින පල්ලමකී පල්ලම වැටෙන සෙල්ලමකී කියලා කියන්නේ. අපි මේ පල්ලම වැටෙන හරියට යනකොට අපි ඊගාව දුක අල්ලලා ඉවරයි. ඒක නිසා කියනවා මේවට වැඩ හිමීට යnderලා සතියෙන් යුක්තව දුකට මුහුණ දෙන්නේ කියලා කියන දුක හැඩ කරන්න යන්න. විනාශ කරන්න යන්න එපා. එන තාලෙටම එන්න දෙන්නේ කියලා. ඒක තමයි තතතාවය කියන්නේ. ඒක තමයි ටාවෝයිසම් කියලා කියන්නේ. කිසිම දෙයක් වෙනස් නොකර ඒක දිහා බලන්න පුළුවන්. ඒක තමයි සති උපේක්ඛා පාරිශුද්ධිය කියලා කියන්නේ. උපේක්ෂාවෙන් බලා ඉන්න මිසක් හැඩ කරන්න යන්නේ. ඔව් ගැටෙන්නේ නැතුව මේ දුකේ ඉන්නේ කො හොඳයි. මේකෙන් මට පාඩමක් ගන්න පුළුවන්. මෙතෙක් කල එනකොටම ප්‍රතික්‍රියා කරුවා මට අද බැරිද? ලාවට හරි එක චිත්තක්ෂණයක් ඕකට එන්න හරිද? තව දෙකක් එන්න හරිද? තුනක් එන්න හරිද? කරනකොට එතන ඇති වෙනවා ගැම්මක් ප්‍රතිශක්තියක්. තමයි තේරෙනවා එදාට තමයි මේ හිත භාවිත වෙන්නේ භාවනා කරනවා කියන්නේ ඒකට මේ දුක ඇවිල්ලා පෙලද්දී තවද්දී මේක නැතිකරන්න විනාශ කරන්න හැකියම නෙවෙයි මේකට මූණ දුන්නයි කියලා මට කිසි පාඩුවක් වෙන්නේ නැහැ මොකද ඉල්ලලාගත් එකක් නෙවෙයි චේතනාව නෙවෙයි නෙන්නේ මිනිස්සයාට පුළුවන් මේක දරන්න උදාහරණයක් කියනනම් වට්ටක්ක වැලක කවදාකවත් වැලට දරන්න බැරි gediy හරි ගන්නෑ වට්ටක්ක වැල උගා තුනී එක වට්ටක්ක gediy මා විශාල එකක් නමුත් වැල හැඩ ගැහෙනවා. වැල හැඩ ගැහෙනවා gediy ලොකු වෙනවා. අපිට වෙලා තියෙන අම්මෝ මෙච්චර ලොකු වට්ටක් gediy කොහොමද මේ තුනි වැල එල්ලෙන්නේ කියලා අපි ගැට ඇට පොඩි කාලෙ විතර හිරිමල් කාලෙම කඩන්නවා. ඉගෙන වට්ටක් gediy දැකලවත් නැහැ. එනිසා මේක බුදුහාමුදුරු කියන්නේ ඕකට වැදෙන්න ගන්න වැල හැඩ ගැහෙනවා. උඹ ඕක ඕක ඔලු බරකට ගන්න එපා කියලා. හැබැයි මේක එකවර කරන්න. ටික ටික ටික ටික කරන්න. කියනවා මේ අපිට හරකෙක් දීලා උස්සන්න කිව්වොත් උසන්න බෑ. එදා වදපු පැටියෙක් හැමදාම උස උසන්නේ කියන. ඒ දවසේ ටික ටිකනේ ඌ වැවෙන්නේ. අවුරුදු 4ක් කරන්න උසන්න පුළුවන්. අර පැටියෙක් අරගෙන හැම ඔලිවේස් ලිෆ්ටින් පරණ මිනිස්සු ඔය රාත්තල් ගණන් ඔය කිලෝ ගණන් අර්ගසලා කරුවේ නෑ. අර පැටියෙක් ගාලට ගියාම හැමදාම උසලා බලන. අන්තිමට තමයි එහෙන එක ලොකු උනත් පැටියත් කලබල වෙන්නේ නෑ. උසලා පුරුදුනාට පස්සේ උසන්න පුළුවන්. ඒකේ මේ අපිට පැමිණලා තියෙන දුක් මේ කියන්න මේවා බාර ගන්න ඉන්න කවුන්සල් කරන කට්ටිය වැඩිකම නිසා වෙන්න ඇති අපි කී කියා ඉන්නවා මිසක් කවදාකවත් දරන්නේ. දැලිමින් දකමින් ඉන්නවනම් ඉන්නවා කියලා එකක් නැහැ. ඉන්නවා කියන්නේ මමයත් එක්ක තමයි. එතකොට ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. ත්‍රිලක්ෂණේ දකින්න ඕනද නැද්ද මොකක්වත් එන්නේ නැහැ. පංච උපාදාන කන්දේ ඒ අසින් දැක්කනම් එතන ඉඳීමක් මමෙක් මොකක්වත් ඉන්න විදියක්. ඒ දෙක දෙකක්. ඒක නිසා එතෙන්ද හරියට ගියා නම් ප්‍රශ්න කරන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. අනිත් එක එතෙන් ගියාට පස්සේ අනිත් දුකානාත්මය දැක්කේ නැතත් කමන්නේ බලලා මැට්ටෙන් හරි කමන්නේ මීවල්නවා නම් ඉච්චනේ ඕන කරන්නේ ඔය ඔය බලලා මේ අනික් එකගේ ඥාවු ඥාවු කාලා හැපුවාද කපලා කෑවද අපිට ප්‍රශ්න නැහැ වැඩේ වෙනවා නම් ඉතින් ඒ නිසා පංචපාදක කන්දේ ගෙවුණා නම් අනිත් දුකනක් නැතුව හෝ නැතුව ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ගාමිණන්ගේ අවසරයි. කියන එක පරිවර්තනය කරන්න තියෙන ඉංග්‍රීසියට. ඊට පස්සේ සැපරින් කියන්නේ ඊට පස්සේ දැන් ඕත්කගයයි unsatisfactoriness කියන වචනේ පාවිච්චි කරනවා. ඒක ඔය මස්තක් කියන යක්ෂි. පරස්පර සැකයක්. ඉතින් මම පාවිච්චි ඉස්සාර භාවය කියන වචනේ වැරදි නෑ ඇත්තටම අපිට ඒකට කරන්න තියෙන විවිධ වචන සෙට් එකක් දෙන්න එකකට අඩු කරන්න හොඳ නෑ ඒකට අඩු කරපුවාම ඒක අනිවාර්යම දෝෂයිත ඒ නිසා කියනවා දුක කියන වචනේ කෙලින්ම පරිවර්තනය කරන්න බෑ ඒ නිසා දැන් පැහැදිලිවම සමාජ ඩික්ෂන් වලට ගන්න කර්මය ධර්ම දුක කියන එක දාලා තියෙනවා මොකද පරිවර්තන කරන්න බැරි නිසා නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරපු උත්සාහය තමයි පෙළෙන ගතිය, තවන ගතිය, විපරිණාම ගතිය, සංකත ගතිය. ඒක සෑහෙන ස්ටෑන්ඩඩ්. ඒත් පේනවා එක වචනේ එක වචනේ නෙමෙයි පරිවර්තනය කරන්නේ වචන සෙට් එකකින් එතකොට අර වෙන අඩුපාඩු අඩු වෙනවා. ඒ නිසා පරිවර්තනයේදී එහෙම නැත්නම් එකම භාෂාවකදී sannivedana කරනකොට භාෂාවල තියෙන සීමාකාරී ගතිය නිවනට බාධා කරනවා. යම් මට්ටමකින් එහාට ගියාට ඒ නිසා අපි භාෂාව හලන්න වෙනවා. ඒක වෙනවා විතක්ක ਵਿਚාර හැලීමෙන්. ඒ කියන්නේ වචී සංකාර හරනවයි කියලා කියන්නේ භාෂාව හලනවයි කියන්නේ. ඉන් එහාට යන්නේ මනසෙන් මනසට ගමනක්. ඊට පස්සේ ධර්මයේ වැඩ කරන්නේ මම එතකොට ටෙලිපති එකක් කියන්නේ වචන නෙවෙයි. ඒ කියන්නේ ව්‍යාකරණ සීමාව, භාෂා සීමාව පන්නන්න. සාමාන්‍ය සත්‍ය වදිනකොට කරන්නේ ඒක තමයි සමතෝපක්‍රම. සමතේජි කරන්නේ යටපත් කරන එක විතරයි. කලබලේ වෙලාවකදී විපස්සනා කරන්න බැන්න සමතෙන් යටපත් කරන එක අවස්ථානුකූලව කරන ප්‍රතිකර්මයක්. ඒ ඒ නිසා ඒ තමන් කරන ටෙක්නික් එක මොකද්ද කියලා දන්නේ නැතුනොත් සමත කළා විපස්සනා අනිසන්ත බලාපොරොත්තු වෙන්නත් එපා. විපස්සනා කළා සමත අනිසන්ත බලාපොරොත්තු වෙන්නත් එපා. මේ සමත උපක්‍රම මේ විපස්සනා උපක්‍රම කියලා හැම කෙලෙසෙතම සීල උපක්‍රම සමත උපක්‍රම විපස්සනා උපක්‍රම තුනක් ඒ උපක්‍රම තුන තේරුම් අරගත්තොත් තේරෙනවා මේ කෙරුවොත් මේ අනිසංසය මේ කෙරුවට මේ අනිසංසය එන්නේ නැහැ. ඒකට කියන්නේ එකිනෙකට සුද්ධ සම්බන්ධතා. ඒ නිසා බුද්ධානුස්සතිය කියන්නේ හිත පිරිසිදු කිරීමේ සමත උපක්‍රමයක්. හැබැයි ඒක ස්ථිර ක්‍රමයක් නෙවෙයි. විපස්සනා විවිචිත කරලා දෙන්න. මේක අර తాවකාලිකව බේරගන්න බැරි වෙන වෙලාවවල මේ ටෙම්පරරි කරන එකක් අර මට මතකයි වෙන ඉන්නඹ ඉන්නකොට මේ ශිෂ්‍යයන්ට පරණ මේ සර්ජන් කෙනෙක් ඇවිල්ලා කියනවා. ඉතින් භාවනා එයා කතා කරනකොට එයා කියනවා ඔපරේෂන් කරනකොට බැරි වෙලා හරි බැරි වෙලා හරි අතවැරදි හරි නහරයක් කැපුණොත් ඒ හැම හැම නාර ගානට ක්ලික් තියනවා කියලා දාන්න නමුත් මොනවා කරන්නද ඉස්සෙල්ලා ඇඟිල්ල තියෙනකලු කරා. කොච්චර දක්ෂ වුණත් කෙරෙන්නේ ඒකලු. ඊට පස්සේ තමයිලු අවශ්‍ය ක්ලිප් එක දාලා කරන්නේ. මේ වෙලාවේ හැටියට යාට පුරුදු වෙලා තියෙනවා. නිසා මේ වෙලේ යනවා බල බල ඉන්න බැරි වෙලාවේ ඇඟිල්ල තියලා ඉර කරන එක තමයි සම්මත ක්‍රම. ඒක කරලා පස්සේ ඉර කළා අල්ලලා පොඩි ක්ලිප් එක දාගන්න. මේ ක්ලිප් එක බල බල ඉන්න ඒ වෙලාවේ වෙලාවේ හැටියට මොකක්ද කියනවා ස්ථානෝචිත ප්‍රඥාව හතරවෙනි ධානයේදී දැනෙ ඇහෙන දැනෙන දේවල් වල නොගැටි හිටියත් අර සමාධි හිත දිහා බලාන ඉන්න විට එයත් අතහැර ගන්න. එයත් අතහැර ගන්න විදිය විස්තර කර දෙන්න. හතරවෙනි ධානයේදී ඇහෙන දැනෙන දේවල් වල නොගැටි හිටියත් අර සමාධි හිත දිහා බලන් ඉන්න විට එයත් අතහැර ගන්න විදිය විස්තර කර දෙන්න. මේක ඇත්තටම ක්‍රම විදියකින් කියන්න බෑ. අර එක වචනේ විස්තර කරන හතර පහක් ක්‍රම කියන වගේ මේ සමාධියක් ඇති වුණාට පස්සේ මේ ඇතිවෙච්ච සමාධිය මම නෙවෙයි. ඒ සමාධිය මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි කියලා මෙනෙහි කරන්න. මේ ධ්‍යා මේ චෛතසික ටික ගොඩනගනොත් ඕන කෙනෙකුට මේ සමාධිය එනවා. දැන් මේ වෙලාවේ මම අත්දැකකට මේ ඇතිවෙච්ච සමාධිය මම නෙවෙයි. මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා මෙනෙහි කරන්න. එහෙම නැත්නම් මේ ඇතිවෙච්ච සමාධියේ තෘෂ්ණාවක්, දෘෂ්ටියක්, තණ්හාවක් පහළ නොවීම පිණිස ඒක ආඩම්බරයක් කරනගෙන ගන්න ස්වරූපයේ කලින්ම හිතට වද්දා ගන්න. මේ සම්කප් වෙලාට පාවිච්චි වෙන්නේ නේතම් මම නේසෝ අමස්මින් මේසෝ වත්තා කියලා ඒ භාවනාවේ ලැබෙන ප්‍රතිඵලයක් හෝ දුකක් හරි එනකොට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා ඒ ඒ දර්ශනයෙන් ඒ බැල්මෙන් ඒක දිහා බලන්න එක තමයි ඒකට දීලා තියෙන කෙටි උපක්‍රම. හොඳයි දැන් අපි වෙලාව එකමාරට කිට්ටු කරගෙන යනවා. ඒ නිසා අපි අදත් කරදරයකින් තොරව සතු සලසුම් කර පරිදි ඒ භාවනා වැඩ පිළිවෙලක් අපි සම්බුද්ධත්ව ජාන්ති වෙනුවෙන් පවත්වන්න යෙදුණා. ඉතින් ඒ සඳහා මේ මොහොත දක්වා ඒක මේ තරමින් සාර්ථක වීම සඳහා යම් ආකාරයකින් යම් විදිහට කවුරු උදව් කරා නම් ඒ සියලු දෙනාටම අපි පින්පමුණුවමු අපි වෙනුවෙන් පින් ගන්න බලාපොරොත්තු වෙනා වූ යම් ඥාති පිරිසක් වෙනවා ඒ සියලු දෙනාටත් අපි සාදරයෙන් ආර්දනා කරමු මේ පින දැකලා අනුමෝදන් වෙන්නේ කියලා ඒ වගේම අපාපටත් මේ පින් එකසේ හේතු වීමෙන් අපි බලාපොරොත්තු වෙනා වූ ඒ බුද්ධ ආදී උතුම්වන් වහන්සේලා සපයි සුන්දරයි දේශනා කරන ලදී නිවන පිණිසම අපාපටත් මේ පින හේතු ආසනාව වේවා අද ධම්රවි පදනම් මතින් පින් අනුමෝදන් කිරීමක් බලාපොරොත්තු වෙනවා. අද දින මෙම භාවනාවේ වැඩසටහන පැවැත්වීමට අවශ්‍ය පාසුකම් සැපීමේදී සහභාගී වූ පිරිස සඳහා කිලන්ට සපයා දුන්නා සපයා දීමට දායකත්ව ලබා දුන් සහ ස්වාමීන් වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන වේදම්මට දායකත්ව ලබා දුන් සීලමු දෙනාට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා. ඉතින් අපි මේ වචනේ සඳහන් කරපු අදහස් සම්ප්‍රදාන කුලිතාවතාතාති ගාථා සජ්ජහනා කිරීමේ දවසේ වැඩ පිළිවෙලේ මාව සටහන් එත්තාවතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතා එත්තාවතාචම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවා නාග මහිත්‍තිකා ආකාසත්තා ච බුම්මත්තා දීවා නාග මහිත්‍තිකා කිරංගක්ඛන්තු දේශනා ආකාසත්තා ච බුම්මත්තා දීවා නාග මහිත්‍තිකා